සද්ධා සම්පන්න පින්වත්නි අප සතියකට දෙකකට පමණ මුලදී පණිසකල් භාවනාව සහ අපණිකල් භාවනාව ගැන දේශනාවක් කළා. මේ නැවත ප්‍රකාශ කරන්නටයි අපට ලැබෙන්නක් කළා. සාමාන්‍යයෙන් අප එකම දේශනාවක් නැවත ප්‍රකාශ කරන්නේ නැහැ. එසේ වෙතත් මේකෙන් මාත් දැන් තව දින තුනක් හතරක් ඉදිරියේ භාවනා කරන්නට ඇති නිසා මේකෙන් මාත් තව දින තුනක් හතරක් ඉදිරියේ භාවනා කරන්නට ඇති නිසා මේ පණිදාය භාවනාව සහ අපණිදාය භාවනාව ගැන කරුණු දැනගෙන යන ඉනිසදීම සුදුසු වන බැවින් අපි මේ දේශනාව නැවත ප්‍රකාශ කිරීමට අදහස් කරා. නමුත් ඒ ආකාරයෙන්ම නම් කොහොම වර්ණ එක දේශනා කරන්නට බැහැ. වෙනස් විදියකින් දේශනාව සිදු වේ. ඒ කවුරුස් අවදානම එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සමයේ වික්ෂුන් වහන්සේලා <clears throat> පුරුද්දක් වශයෙන් වික්ෂුන් වහන්සේලා වැඩ සිටින ආශ්‍රමයේම ආශ්‍රමවලට ගිහින් ඒ වික්ෂුන් වහන්සේලා වික්ෂුණීන් වහන්සේලාට අත්යෙන් ධර්මයන් අනුශාසනා කළා. භාවනා උපදෙස් දුන්නා. ධර්මයේ කියා දුන්නා. එසේ භවනා උපදෙස් ඇතීම තුළින් සමහර විශ්වීන් වහන්සේලා නිවන් පවා අවබෝධ කළා. මෙලෙසින් ආනන්ද ස්වාමීන් වහන්සේ දවසක් වික්ෂණී පක්ෂ ආශ්‍රමයේට වැඩම කළා. එහිදී ඒ වික්ෂණීන් වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කළා ස්වාමීන් වහන්සේ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ අපේ සිත නැවත නැවත මේ ඊටෝමින් අපි වාසය කරනවා. එනිස වාසය කිරීම නිසා කලින් තිබුණාට වඩා වැඩි දියුණුවක් අපට දැන් ඇති බව දැනගන්න පුළුවන්. මේක ආනන්ද ස්වාමීන් වහන්සේ අනුමත කළා. ඒ ඇයට දහම් කතාවක් කියලා සතර සතිපට්ඨාන ධර්මයේ යෙදෙන කියයි ප්‍රකාශ කරනවා. වැඩිය. අතෝ ආයස්මා ආනන්දෝස්ථා විඥා සංඥා කතාය සංදස්සෙත්වා සමාදෙත්වා සම්පේයේත්වා සම්පහස්සෙත්වා උත්ථායසන සක්ඛනේ. එක්ක මේ ආනන්ද ස්වාමීන් වහන්සේ සතර සතිපට්ඨානයේ වැඩිම තුලින් එසේ විශේෂයක් ලැබෙන එක අනුමත කරන සාහනක කතාව කරලා තවදුරටත් උනන්දු කරලා බුදුරජාණන් වහන්සේ වදාළේ වැඩි බවයි ඉන්නේ. බුදු පියාණන් වහන්සේට ගොස් ඒ කුලක සැලකලා ස්වාමීන් වහන්සේ මේ වික්ෂණී ආශ්‍රමයේ සිටිය මේ වික්ෂණී වහන්සේලා මෙලෙසින් මට ප්‍රකාශ කළා බුදු පියාණන් වහන්සේ වෙත වදාරනවා එවනේ සන්නානන්ද එවනේ සන්නානන්ද යෝගී කෝත්‍යානන්ද වික්ඛා වික්ඛණේවා චක්සු සත්පත්ථානේසු සුපට්ඨිතිස්සෝ යරති තස්සේ ධම්ම පාඨකං පුරාණං කුප්පේනාතරං විශේෂං සංඥාන සුදීතිය. මේ අදහස ඒවමේ සන්නානන්ද ඒවමේ සන්නානන්ද ඒක එහෙමමයි ආනන්ද ඒක එහෙමමයි. යම් යෝයි කෝචානන්ද වික්වා වික්ණේවා ආනන්ද යම් කිසි වික්ෂප්පෝ වික්ණයක් විසින් හෝ නැත්නම් යෝගාවතරේ වන්දනේ විසින් හෝ සතර සතිපට්ඨානයේ සුපටිද චිත්තෝ විහෙරති මේ සතර සතිපට්ඨාන ධර්මයන්ගේම චිත්ත මනමින් පිටවාගෙන වාසය කරනවා නම් උලාරම් කුක්කේ නාකරම් විශේෂණ සංඥානිස්සතියේදී කලින්ට වඩා විශේෂ දිනුවක් තියෙනවා කියන එක සමාජම දැනගන්න පුළුවන් වෙනවා දැන් මේ පින්වත් බොහෝ කාලයක් තිස්සේ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් භාවනාවක නිරතුණා එම නිසා මේ ඇයට දැනගන්න පුළුවන් වෙන්න ඕන. අපිට කලින් තිබුණාට වඩා දැන් දියුණුවක් තියෙනවද නැද්ද කියන එක. හරියට සතර සතිපට්ඨාන භාවනාවේ නිරතුණා නම් ඒ දැනුම සමාධියේ සිත තුළින්ම ඇති වෙනවා. කොහොමද සාමාන්‍යයෙන් කෙටියෙන් අප කතා කරන මේ පිළිබඳව එතකොට මේ අයගේ දැනුම් මට්ටම් ගැන භාවනාවේ දියුණුව ගැන මේ අයටම අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. තමා සිටින්නේ කොයි අවස්ථාවේද කලින්ට වඩා තමාට දැන් මේ සතර සතිපට්ඨාන භාවනාව තුළින් දියුණුවක් ලැබී ඇද්ද නැද්ද කියන එක මේ ආයතන තීරණය කරන්නට පුළුවන් වෙනවා. මේ සතර සතිපට්ඨාන භාවනා කරන්නට පෙර යම් කෙනෙකුට මේ ඇඟ සහ සිත නාම රූප දෙක වෙන් කරලා වෙන් කරලා දැනගෙන භාවනා කරන්නට බැරි වුණත් සතර සතිපට්ඨාන භාවනාවේ නිරත වන කෙනෙකුට ඇඟ සහතිත නාමයේ සහ රූපයේ වෙන් කරලා වෙන් කරලා භාවනා කරන්නට පුළුවන් වෙනවා පසුලට. ඒ පසු ඇති වෙන දිනුවා. උත්පත්වල කියන දැනුමට අනුව නෙවෙයි මේක නාමයේ මේක රූපයේ මේ ඇඟ මේක සිත කියන නෙවෙයි. සමාතම පැහැදිලිව මේක ඇඟ වෙනම ධර්මයක් සිත වෙනම ධර්මයක් ඒ දෙකේ සම්බන්ධතාවය මේකේ කියන පැහැදිලිවම අවබෝධයක් ඇති වෙනවා නම් ඒකත් එක්තරා විදිහක ලාභාල ජීවණයක් පසු ඇති වෙන සතරට පටන් භාවනාව තුළ. මේ දියුණුව ලැබපු කෙනෙකුට මේ රූපස්කන්ධයේ තියෙන ධාතු කොටස් හතර මූල ධාතු කොටස් හතර පඨවි ධාතු වායෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියන කොටස් හතර කලින් අසා තිබුණත් කලින් කියවා තිබුණත් ඒ දැනුම නෙවෙයි භාවනාව තුළින් සත්‍යස් වශයෙන්ම අවබෝධ වෙනවා නම් මගේ ශරීරයේ ඇදී ඇත්තේ නිර්මිත වී ඇත්තේ අන් කිසියකින් නෙවෙයි මෙන්න මේ සතර මහා භූත ධර්මයන්ගෙන් මේක තමයි පඨවි ධාතු මේ ආපෝ ධාතු මේ තේජෝ ධාතු මේ වායු ධාතු කියලා පැහැදිලිවම භාවනා තුළින් දෙන්නේ වශයෙන් දකින්නට පුළුවන් නම් ඒ සතර සතිපට්ඨාන භාවනාවෙන් කලින් තිබුණාට වඩා දියුණුවක් ඔහු ලැබුවා කියලා ඔහුට හිතන්නට පුළුවන් කියන්නට පුළුවන්. මෙලෙස තවදුරටත් භාවනා කරන කෙනෙක් සිටිනා මේ චිතය තවත් කොටස් වලට බෙද බෙදා ඔහුට දැනෙන්නට වඩන්නට පුළුවන් ශක්තියක් උද්ගත වෙනවා. මේ සිතේ මෙන්න වේදනාවක් කියනවා. මේ වේදනාව එක්ක සුඛ වෙනවා, නැත්නම් දුක වෙනවා, නැත්නම් නැදහත් වේදනාවක් වෙනවා. මේ සිතේ සංඥාවක් තිබෙනවා. මේ සිතේ මේක ආකාර සිතිවිලි ගන්න සංස්කාර තියෙනවා. මේ සිතේ දැනීමක් තියෙනවා විඥානයක්. ඇහි පහළවන සිතක් තියෙනවා, කනේ පහළවන සිතක් තියෙනවා, නාසයේ පහළවන සිතක් දිවේ පහළවන සිතක්, ශරීරයේ පහළවන සිතක්, මනසෙන් පහළවන සිත මෙලවා මෙතනින් මෙසේ මේ සිත් වර්ග හයක් තියෙනවායි කියලා පැහැදිලිවම භාවනාව තුළින් අත්දකින්නට පුළුවන් නම් අර කලින් එක්කෙනාට වඩා මොහුගේ දිනු දැනුම තවත් දියුණු වෙලා භාවනාවේ තවත් අධිරත් ඉදිරියට සබලයි. මෙලෙස භාවනා කරන යෝගාවචරයට ඒ සතර සතිපට්ඨාන භාවනාවේම නිරත වෙනවා නම් නැවත නැවත මේක තමයි පංචස්කන්ධය කියලා. එන්න මේ රූපස්කන්ධය මේකේ. වේදනාව කියන්නේ මේකේ වේදනාස්කන්ධය. සංඥාව කියන්නේ සංඥාස්කන්ධය මේකේ සංස්කාරස්කන්ධය මේකේ විඥානස්කන්ධය මේකේ කියලා. අතේ තියෙන ඇඟිලි පහ වෙන් කරලා මේ ඇඟිලි පහ පස් ආකාරයෙන් දක්නාසේ මේ පංචස්කන්ධයේ පස් ආකාරයෙන් දකින්නට පුළුවන් නම් වෙන් වශයෙන් පොත්පත්වල දැනුමකින් නෙවෙයි අසා ඇති දැනුමකින් නෙවෙයි නැත්නම් කියවා ඇති දැනුමකින් නෙවෙයි සමාධියේ භාවනාව තුළින් ප්‍රත්‍යක්ෂ ලෙස මේ පංචස්කන්ධය වෙන් වෙන්න දකින්නට පුළුවන් නම් එයත් සතර සත්පට්ඨාන භාවනාව තුළින් පසුව ඇතිවන දියුණුවක්. යම් කිසි කෙනෙක් නැවත නැවතත් මේ සතරපට්ඨාන භාවනාවේ යෙත් වෙන විට මේ ඊයේ අප ප්‍රකාශ කළ විදිහට මේ පංචස්කන්ධයේ ඇතිවන හේතුන් දකිනවා නම් රූපස්කන්ධය ඇතිවෙන්නේ මේ හේතෙන් වේදනා සංඥා සංඛාර විඥාන කියන අනිත් ස්කන්ධය ඇතිවන සම්බේ මේකයි කියලා ඒ හේතුව දකින්නට පුළුවන් නම් කලින් නොදකපු ඒ හේතුව දකින්න විට තමා මේ භාවනාවේ දැන් තවත් හදියටත් ඉදිරියට ගොස් දියුණු වී තිබෙන බව අවබෝධ කර ගන්නට පුළුවන්. මුලානම් කුක්කේනාපනම් විශේෂං සංජානිසතිති. ඒකයි බුදුරජාණන් වහන්සේගේ වචනේ සතර සතිපට්ඨාන භාවනාවේ නිරත වෙනකොට කලින්ට වඩා වැඩ පසුවට පසුවට දියුණු ඇති වෙන බව දැනගන්නට පුළුවන් වෙනවා. මෙසේ පංචස්කන්ධයේ සමුදය දැකලා සිටින කෙනෙකුට මේවා අනිත්‍යයට යන ආකාරය පේනවා නම් මේවා දුකක් බව වැටහෙනවා නම් මේවා Tamanට ඕනෑ විදිහට පවතින්නේ නැති අනාත්ම ධර්ම කියලා වැටහෙනවා නම් පොත්පත්වල දැනුමකින් නෙවෙයි ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් ඇතිකරගත් අවබෝධයකින් නෙවෙයි භාවනාව තුළින්ම ඇතිවෙච්ච ප්‍රත්‍යක්ෂ අවබෝධය තුළින් මේ අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම භවයේ වැටෙනවා නම් ඒකත් සතර සතිපට්ඨාන භාවනාව තුළින් ඇතිවෙන පසුව ඇතිවෙන දිනුවා යම් කිසි කෙනෙක් තවත් ඉදිරියට දිනු භාවනාව කරගෙන යනවා නම් මේ විදර්ශනා ඥාන પરම්පරාවල් සමාගයේ සිට තුළ ඇති වෙනවා නම් උද්‍යප්පේ ඥාන, භංග ඥාන, බහස්පඨාන ඥාන ආදී වශයෙන් දැක්කෙන මේ විදර්ශනා ඥාන සමාගයේ හදවත තුළින් මතුවී මතුවී එනවනම් කලින් තිබුණාට වඩා දැන් මේ සතරසබ්බටහන් භාවනාව තුළින් මගේ දියුණුවක් ඇත කියලා කෙනෙකුට ප්‍රකාශ කරන්නට පුළුවන්. යම් කිසි පුද්ගලෙක් තවදුරටත් භාවනා කරගෙන යනකොට මේ සංස්කාර වල මේ මේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වයෙන් බල බලා සිටින විට මගේ සංස්කාරය තුළ දැන් සතර සතිපට්ඨාන ධර්මයන් වැඩිලා සම්මප්පදාන ධර්මයන් වැඩිලා ඉද්ධිපාද ධර්මයන් වැඩිලා පංචේන්ද්‍රිය ධර්මයන් මෙලෙසින් වැඩිලා පංච බල ධර්මයන් මේ ආකාරයෙන් දියුණු වෙලා සත්‍ය බොද්ධංග ධර්මයන් දැන් මෙලෙසින් මගේ සිත තුළ වැඩිලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ මම මෙලෙසින් මේ තත්පා ගමන් කරනවා කියලා කෙනෙකුට පැහැදිලිව අත්දකින්නට පුළුවන් මේ සතර සතිපට්ඨාන භාවනාවේ නිරත වීමෙන් එලෙස මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් සමාගයේ සිත තුළ වැඩි යටි ආකාරයෙන් දකින්නට පුළුවන් නම් එයත් සතර සතිපට්ඨාන භාවනාවෙන් ලැබෙන පස්ව ලැබෙන දියුණුවක්. මේ අය කල්පනා කරන්න ඕනේ දැන් අපේ භාවනාව මෙතෙක් කල් අපි කළා කොයි සත්‍යයේද අප දැන් මේ සිටින්නේ කියලා. යම් කිසි කෙනෙක් මේ ඉතිහාස භාවනා කරගෙන කරගෙන යනකොට අර කියපෝ නාම රූප දෙකේ නැත්නම් මේ අපේ ඇඟේ අනිත්‍ය බව වැටිලා දුක්ඛ බව වැටිලා අනාත්ම බව වැටිලා මේ සත්‍ය කුජලයේ ගන්නට කිසි දෙයක් නැත ශූන්‍යයි කියලා කිස් බව දකින්නට පුළුවන් නම් ශුන්‍යයක් තියෙනවා ආත්මේනවා ආත්ම වශයෙන් හෝ ආත්මීය වශයෙන් ශූන්‍ය බව දක්නට පුළුවන් නම් කිස් බව දක්නට පුළුවන් නම් ඒකත් අර කලින් නොදකු නොද කලින් අත් නොදැක්ක විශේෂ දිනුවක් සතර සතිපට්ඨාන භාවනාව භාවනාවේ නිස්ස වීම තුළින් මේ විදිහට භාවනා කරගෙන යන පුජ්‍යලයකට මේ දුක්ඛ සත්‍ය කියන්නේ මේ පංචස්කන්ධයේ පැවැත්මය මේ ඇඟ මේ සිතේ පැවැත්ම මේ කාන්ත දුක්ඛය මේ දුක් මේ ඇඟට මේ සිතට යම් සංහාවක් ආශාවක් ඡන්දයක් රාගයක් තියෙනවා නම් එවැනි අදහස් ඔක්කොම දුක ඇතිවීමේ හේතුවය මේ දුක නැති කිරීමේ මාර්ගය වශයෙන් මේ සංස්කාරයන්ගේ අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව වැටහීම තිබිය යුතුය කියන අවබෝධය ඇති වෙනවා නම් අන්න ඒකත් පසුව ඇතිවන දියුණුවක් සත්‍ය ප්‍රතිපත්තන භාවනාව තුළින් යම් කිසි කෙනෙක් තවදුරටත් භවනා කරගෙන කරගෙන කරගෙන යන විට මේ අනිත්‍ය ආදී දුක්ඛ අනාත්ම ශූන්‍යතා ආදී කරුණ වැටහිලා ඊට පසුව වැරදි මේ මේ භවනාව සාර්ථක වූ ආන් පසුව සක්කාය දිට්ඨිය තමාගේ සිතින් ගිලිහි ගොස් විචිකිච්ඡාව ගිලිහි ගොස් සීලබ්බත පරාමාස ගිලිහි ගොස් සෝවාන් මාර්ගය සාක්ෂාත් කළා මම සෝවාන් ඵලය සාක්ෂාත් කළා කියලා කියන්නට පුළුවන් නම් එහෙම කළා නම් ඒකත් සතරසත්පත්ඨාන භාවනාව තුළින් ලක්දකින පසුව අත්දකින දිනුවා මේ මුත්‍යහට යම් කෙනෙක් භාවනා කරනවා නම් තමාගේ චිත්ත තුළ කලින් කාමච්ඡන්දේ ඕලාරික වශයෙන් තිබුණා පටිගය ඕලාරික වශයෙන් තිබුණා දැන් මගේ චිත්ත තුළ කාමච්ඡන්දේ තුනී වෙලා පටිගය තුනී වෙලා තියෙන අවබෝධය පැහැදිලිවම ප්‍රත්‍යක්ෂ ලෙසම පෙනී යනවා නම් එය සතර සතිපට්ඨානයෙන් පසු වර්තන දිනුවා. තවදුරටත් භාවනා කරන පුජ්‍යලයේ මේ සංස්කාර තුළ අනේ මගේ සිත තුළ කාමරාගාංශේ පටිගාංශේ මේ කාමරාගේ පටිගේ නැවත නූපදින විදසින්ම ඉවත් වී ගොස් තිබෙන්නේ නිරුද්ධ වී ගොස් තිබෙන්නේ කියන අවබෝධය ඇති වෙනවා නම් එයත් සතර සතිපට්ඨාන භාවනාවෙන් ලැබෙන පසුව ලබන දිනුවා. තව දුරටත් එහාට භාවනා කරන පුද්ගලයෙක් සිටිනම් ඔහුට මේ සියලුම ප්‍රේතයන්ගෙන් සිත පිරිසුදු භාවයට පත් වෙන අර්ථවත් ඵලය ලබන්නට පුළුවන්. ඒ අර්ථවත් ඵලය ලැබුවා නම් අනේ මේක මහා කලින් නොලබපු සතර සතිපට්ඨාන තුළින්වත් දිනුවක් කියලා පැහැදිලිවම එක් භයම ප්‍රකාශ කරන්නට පුළුවන්. යම් කෙනෙක් මේ සතර සතිපට්ඨාන භාවනාවේ නැවත නැවත වාසය මිදී වාසය කරනවා නම් මේ අනිත්‍ය සමාධි, අපනිත්‍ය සමාධි, ශුන්‍ය සමාධි ආදී ඒ විදර්ශනා සමාධියන්ගේ සමන්නාලක වෙලා ඵල සමාපත් වලින් යුතුව වාසය කරන්නට පුළුවන් නම් ඒකත් මේ සතර සතිපට්ඨාන භාවනාව තුළින් පසුව අත්දකින්නට පුළුවන් වන විශේෂ දියුණුවක්. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඒව මේ තණ්හානන්ද, ඒව මේ තණ්හානන්ද, ඒක එහෙමමයි ආනන්ද, ඒක එහෙමමයි. යෝල්පෝතේ ආනන්ද වික්ඛවා වික්ඛුනාට සත්පත්ථානේත සුපත්තිචිත්තෝ විහෙරති යම් කිසි වික්ෂප්පෝ වික්ෂවත් කිසිය මිස්සනියක් හෝ යෝගාවචරීකෝ මේ සතර ප්‍රතිපත්තහන ධර්මයන්ගේ නිරත වෙලා සිටිනවා නම් නැවත නැවත සතර සත්පත්ථහන් භාවනාවන් කරනවා නම් ඔහුට සත්‍ය සම්පාට සංගම් ඔහුට බලාපොරොත්තු වෙන්න පුළුවන් පුරාණම් පුදේනාපරම් විශේෂණ සංඥානිසති පසුවට පසුවට විශේෂ විශේෂ දියුණුවක් ලබා ඇති බව දැනගන්නට පුළුවන් කුමක්ද මේ සතර සතිපට්ඨානය කියන්නේ? කතමේසු චක්සු. මෙහෙම විමසලා බුදුරජාණන් වහන්සේ වදාළා ඊදානන්ද බික්කෝ කායේ කායානුපස්සී විහෙරති ආතාපේ සංතජානෝ සතිමා විනීය ලෝකේ අභික්ඛා දෝමනස්සං වේදනා සුවේදනානුපස්සී විහෙරති චිත්තේ ඉස්සානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපේ සංතජානෝ සතිමා විනීය ලෝකේ අභික්ඛා දෝමනස්සං මේ කාය අනුපස්සනා වේදනා අනුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානය ආනන්ද මා මෙහිදී ප්‍රකාශ කළේ කියලා වදා. මෙන්න ඊට පසුයි උන්වහන්සේ පණිදාය භාවනාව කුමක්ද කියන එක විස්තර කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා සත්‍ය ආනන්ද වික්ඛෝ කායේ කායන් පස්සිනෝ විරතෝ කායනම්මනෝ වා උප්පජිත කායස්මින් පරිලාභෝ චේතසෝ වා දීනත්තං බහිද්ධා වා චිත්තං විචීපති මෙලෙස ආනන්ද යම් කිසි පුජ්‍යලේ වික්ෂම් වික්ෂණියක් හෝ යෝගාවචරේ මේ කායානුපස්සනාවේ නැවත නැවත වාසය කරන විට කායනම්මනෝ වා උප්පජිත කායස්මින් පරිලාභෝ මේ කයේ අරමුණු කරගෙන හෝ කයේ පරිලාභයක් කයේ දුකක් කයේ පීඩාවක් ඇති වෙනවා. ඔව්ද? නැත්නම් බයිස්තාවා චිත්තං වික්ඛිපති මේ අරමුණේ සිට බැහැරට යනවා. චේතසෝවා ලීනස්සං සිත හැකිලෙනවා සීන මිත්‍යයට නිදිමතට යට වෙනවා. මෙන්න මෙහිදී පිළිපැදිය ආකාරයේ ළඟට බුදුරජාණන් වහන්සේ වදාළනවා. තේනහානන්ද වික්ුණා කිස්මිතිදේව පාසාදිනියේ නිමිත්තේ චිත්තං පණිදයි තබ්බං. අන්න එවිට ආනන්ද ඒ යෝගාචරය විසින් අර කර කර සිටින ලද කායානුපස්සන ආදී සතර ප්‍රතිපත්තන ධර්මයන් නවත්තලා පාසාදනීයේ නිමිත්තේ චිත්ත සම්පන්නයි තබ්බන් චිත්ත ප්‍රසාදයට පත් කරන භාවනා අරමුණකට චිත්ත හසු වෙනගෙන චිත්ත යොමු කරන්නට ඕනේ. ඒ කියන්නේ දැන් ගමනක් යන පුද්ගලයෙක් සිටිනම් දිගින් දිගටම ගමන යනකොට වෙහෙසට පත්වන විට අර වෙහෙස නිවා ගැනීමට පසකට වී ශ්‍රමණකට වී විඩා නිවාගෙන නැවත ගමන ආරම්භ කරන්නාසේ මේ කායයන් කායානුපස්නාවේ භාවනාවේ නිරත වන පුද්ගලයාට මෙලෙසින් මේ කයේ දුකක් හෝ සිතේ විචිත භාවයක් හෝ සිතේ හැකලන ස්වરૂපයක් වෙනි බාහිර උපද්‍රව වශයෙන් නොව අභ්‍යන්තර වශයෙන් වෙන උපද්‍රවයක් පැන නැගුණොත් අන්න එහිදී බාර කායානුපස්සනා භාවනාව නවත්තලා අර ජීවිතයේ පාසාදෙනී නිමිත්තේ සම්පන්නයි සම්බන් යම් කිසි සිත ප්‍රසාදයේ පච්චරණ අරමුණක සිත පවත්වන්නට ඕනේ. මේදී අදහස් කරන්නේ නිකන් දුකක් ආපු ගමන් මේ පැත්තට හැරෙන්නට ඕනේ. සිත විශ්චිත වෙච්ච ගමන් හැරෙන්නට ඕනේ කියලා. එහෙම නෙවෙයි කායනුපස්සනාවේම නැවත නැවත යෙදීමට බැරි වෙන තරමට කායේ දුකක් ඇතිවෙනවා. සිත නැවත කායානුපස්සනාවේ යෙදෙන්නට බැරි වෙන තරමටම සිත නොයෙක් කර්මණු කරා දුවනවා නම් කායානුපස්සනාවේ නිරත වීමට අපෝසත් වන අන්දමටම චිත්ත සීල මිද්දේට නැත්නම් නිදිමතතාවේ ධර්මයන්ට යටවනවන අන්න ඒ අවස්ථාවේදී ආසාදනී කිසිමිච දේව පාසාදනී යම් කිසි සිත ප්‍රසාදයටපත් කරන අරමුණක සිත පිහිටනවා මොනවාද සිත ප්‍රසාදයටපත් කරන අරමුණ යම් කිසි කෙනෙක් ධ්‍යානයක් ලැබලා තියෙනවා නම් මේ ධ්‍යානයේ දෙසිතපත් කර ගැනීම පාසාදනීය නිමිත්තක්. එසේ නැති කෙනෙක් නොමැති කෙනෙක් සිටිනම් යම් කිසි කෙනෙක් ඵල සමාතකට සමවදින්න පුළුවන් නම් සමාන බුදුසෝවාන් ආදී මාර්ග ඵලයක ඵලයකට සමවදින්නට පුළුවන් නම් ඒ ඵල සමාතස් පාසාදනීය නිමිත්තක්. මේවා නැති කෙනෙකුට යම් කිසි කෙනෙක් මේ ආනාපාන භාවනාවේ නිරත වෙලා පීතිපටි සංවේදී අත්පති ස්වාමීන් වහන්සේ පීතිපටි සංවේදී පතල් ස්වාමීන් චිත්තේ සුඛපටි සංවේදී අසල් ස්වාමීන් චිත්තේ සුඛපටි සංවේදී පතල් ස්වාමීන් චිත්තේ කියන කොටස් දෙක ආනාපාන සති භාවනාවෙන් ලැබෙන ප්‍රීතිය අධ්‍යක්ෂණය සුඛේ අධ්‍යක්ෂණය ආස්වාද ප්‍රාස්වාද භාවනාවේ නිරතවන්නට පුළුවන් නම් ඒකත් සිත ප්‍රසාදයට පත් කරන නිමිත්තක් මේකත් කරන්නට බැරි කෙනෙක් සිටේ නම් යම් කිසි යෝගාවචයට හැකියාවක් ලැබෙනම් ප්‍රීති සංකොච්ඡංගේ මෙතෙක් වේලා මාගේ సంతානය තුල පහළ වේවා කියලා ඒ බොජ්ජංග භාවනාව සමාගයේ තුන වැඩි ඇතනම් ඒ ප්‍රීති සංකොච්ඡංගේ උපදවාගෙන විනාඩි 30 40ක් හෝ කැමති වේලාවක් සිටින්නද පුළුවන් නම් ඒකත් සිත ප්‍රසාදයට පත්වන ගමන භාවනා අරමුණක් මේ කිසිවක් බැරි කෙනෙකුට මෛත්‍රී භාවනාවේ නිරත වීම සිත ප්‍රසාදයට පත් කරනවා ඒ භාවනාව තුළින් කරුණා භාවනාවේ නිරත වීම නැත්නම් මුදිතා භාවනාවේ නිරත වීම තුළින් විශේෂ ප්‍රසාදයටපත් කරන්න පුළුවන්. එලෙසින්ම බුද්ධානුස්සති භාවනාවේ යෙදෙනවා නම් ධම්මානුස්සති භාවනාවේ යෙදෙනවා නම් සංඝානුස්සති භාවනාවේ යෙදෙනවා නම් ඒවත් චිත්ත ප්‍රසාදයටපත් කරන අරමුණු. එබැවින් අර භාවනාවේ නිරත වී සිටින භාවනාව අත්හැරලා මෙවැනි චිත්ත ප්‍රසාදයටපත් කරන අරමුණක සිත පිළිටවනවා. අන්න ඔහුට සස්ස කිසිදේ පාසාදනීය නිමිත්තේ චිත්තම් පරිදයිතෝ මෙලෙසින් සිතට සාදේකපත් කරන අරමුණේ සිට නැවත නැවත පිහිටුවාගෙන සිටින විට පාමුච්ඡන් ධායති පම්පිතත් දීපී ජායති දීමනස් සුඛායෝ පස්සම්බති පස්සද්දකායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති මෙලෙසින් බුදුරජාණන් වහන්සේ වදාළා මෙන්න මේ විදිහට ප්‍රසාදකය මෙතන අරමුණක නැවත නැවත සිත පිහිටවන විට පාමොච්ඡං ජායති සිතේ ප්‍රබුද්ධ භාවයක් ප්‍රබෝධමත් භාවයක් ඇති වෙනවා මේ භාවනාව සාර්ථක වීමට ඉතාමත්ම අවශ්‍යයි සිතේ ප්‍රබෝධමත් භාවය සිතේ ප්‍රබුද්ධ භාවය එහෙම සිත ප්‍රබෝධමත් වන්නේ නැත්නම් සිත නිකන් ඔය ඇකිලුණු ස්වරූපයෙන් පවතිනවා නම් භාවනාව හරියන්නේ නැහැ ඒ නිසා මේ පාමුජ්ජං ගායති ලපටි ප්‍රීතිගත් අවස්ථාවක්, බෝධමත් අවස්ථාවක්, චිත්ත බෝධයට පත්වන අවස්ථාවක්. මෙන්න මේ தත්යේ උද්ගත වෙනවා. ඒක අපේ භවනා තුළින් අපිට ලැබෙන්න ඕන ධර්මයක්. සිතේ තියෙන ප්‍රබුද්ධ භාවයේ ප්‍රබෝධමත් ස්වરૂපයේ අමුදිකස්ස දීති ගායති චිත ප්‍රබෝධමත් වුණාට පසුව පීතියක් ඇති වෙනවා භවනා තුළින්. මේ භාවනාවේ ප්‍රීතිය නොලැබෙන නිසායි මොකද එනකොට භාවනාව එපා වෙන්නේ. ඊගා අර ඒ ප්‍රීතිය නැති නිසා ඒක අසතුටක් බවට පත් වෙනවා. කිසිම රසයක් නැති නීගත ධර්මයක් බවට පත් වෙනවා භාවනාව. මොකද භාවනාව තුළින් ප්‍රීතිය අත්දකින්නේ නැති නිසා. ඒ නිසා කවර භාවනාවක් වලින් හෝ සාර්ථක ප්‍රතිඵල ගැනීමට අපේක්ෂාවක් තිබෙනවා නම් මේ ප්‍රීතිය අපේ සිත තුළ වැඩෙන්නට ඕන. පීති සම්බොජ්ජංගේ කියලා එනිසා බුදුරජාණන් වහන්සේ මේක වදාලා පීති සම්බොජ්ජංගේ දිනු ගන්නට ඕනේ අර සමුදිකප්ප පීති ජායති සිත ප්‍රබෝධමත් වුණාට පසුව මෙලෙසින් සිත පීතියටපත් වෙනවා පීති මනස් කායෝපස්සම්බතේ සිත පීතියටපත් වුණාට පස්සේ අය සංසිඳෙනවා සැහැල්ලු වෙනවා මේ කයේ සංසිඳීම කයේ සැහැල්ලු වීම ඉතාමත්ම අවශ්‍ය දෙයක් අපි භාවනා කරන්නට ගියාට පසුව මේ පිටුපස දෙලින් තබා ගන්න ඕනේ කියලා කය ඕනේ වැඩි ශබ්ද කරගෙන අනවශ්‍ය වෑයමක් වේසක් දරන. ඒක කයට බරක්. ඒක කයට වේසක්. ඒ කය දැඩි කරන ධර්මයක්. කය දැඩි වෙන්න නෙවෙයි අවශ්‍ය වන්නේ කය සැහැල්ලු වන්නට. ඒකයි පස්සද්දී සම්බොධ්ජංගය කියලා බුදුජානන් වහන්සේ මේ බොධ්ජංග ධර්මයක් අදාළයි. කයේ පස්සද්ධිය දෙන්නට ඕනේ සැහැල්ලු භාවයක්. සිතේ පස්සද්ධියක් තියෙන්න ඕනේ සිතේ සැහැල්ලු භාවයක් මේ පස්සද්ධිය ඒකාත්ම අවශ්‍යයි කෙනෙකුට මේ පස්සද්ධිය ඇති නොවන හේතුන් තියෙනවා නම් මේ හේතුන් දැකලා අයින් කර ගැනීම තුළින් මේ පස්සද්ධිය කරගන්න පුළුවන් විශේෂයෙන්ම ආ ඉන්න ඉරියව් සමහර විට කෙනෙකුට ඉඳගෙන භාවනා කිරීම තුළින් කයේ තදබලයක් ඇති වෙනවනම් නිදාගෙන භාවනා කරන තුන කරන විට කාය පස්සබ්දයක් ඇතිවන්නත් පුළුවන්. නැත්නම් සක්මන් භාවනා කරන විට කාය පස්සබ්දයක් ඇතිවන්නත් පුළුවන්. හොඟා පතට බර ආකාරයක් අරගෙන සිටින විට කායේ තද බවක් ඇති වෙනවා නම් කායට ඔරොත්තු දෙන විදිහේ සුහැල්ලු ආකාරයක් ප්‍රණීත ආහාරයක් ගැනීම තුළින් කාය පස්සබ්දය ඇති කරගන්න පුළුවන්. මේ ආදී නොඑක් ආකාර හේතුන් තියෙනවා කාය පස්සද්ධිය ඇතිවීමට කය සැහැල්ලු බව. මෙන්න මේ කාය පස්සද්ධිය ඇති වෙනවා අර ආකාරයෙන් ප්‍රසාදනීය නිමිත්තක සිට පීඨවාවට පස්සේ. පාමුජ්ජං ජායති පම්පතත පීති ජායති පීති මනස් කායෝ පස්සම්බති පස්සද්ද කායෝ සුඛං යදීති. මේ කය සංසිඳෙනකොට සැහැල්ලු වෙනකොට ඒකට අනුකූලව සිතක් සංසිඳෙනවා සිතක් සැහැල්ලු වෙනවා. චිත්ත සංසිඳනයේට සහැල්ලු වෙනකොට ඒකට අනුකූලව කය සංසිඳෙනවා සහැල් වෙනවා. ඒ සහැල් වීම නිසා පස්සබ්ද කායෝ සුඛං වේදේති. සුඛයක් අත්දකිනවා. ප්‍රීතිය වාගේ නෙවෙයි භාවනාව තුනේ සුඛයක් අපිට ලැබෙන්නට ඕනේ. කය පුරා විහිදී ගිය මහා සුපේක ගිලී ගියාසේ දැනෙන සුඛයක් භාවනාව තුළින් සතුටක් ලැබෙන්නට ඕනේ. අන්න ඒ සතුට නැත්නම් ඒ සුඛේ නැත්නම් සිත සමාධිමත් වන්නේ නැහැ. මේ කියපු ධර්ම එකක්වත් නැත්නම් සුඛ සමාධියටපත් කරන්නට බෑ. සුඛිනෝ චිත්තං සමාධියති. අන්න එලෙසින් චිත සුඛිතවත් භාවයටපත් වුණාට පසු චිත සමාධිමත් වෙනවා, සමාහිත වෙනවා, ඒකග්‍රතාවයටපත් වෙනවා. සෝ ඉති පටිසංචිත්තේ දැන් මේ යෝගාවචරය විසින් මෙලෙස සිදෙනවා. යත්තකෝ අත්ථායනේ චිත්තම් පණිතමෙන්නේ සෝ මේ අත්ෝ අබිනිප්පන්නෝ යම් කිසි කරුණක් සඳහා යම් කිසි අත්‍යයක් සඳහා මගේ සිත මේ කායානුපස්සනාවෙන් වෙන් කරලා ඈත් කළා මේ පාසාදනීය සිත ප්‍රසාදේපත් කරන නිමිත්තේ පිහිටෙව්වා නම් ඒ අත්යේ සෝ මේ අත්ෝ අබිනිප්පන්නෝ දැන් මට ලැබිලා ඒ අත්යේ මම නෙලාගෙන ඒ ඵලේ නෙලාගෙන සෝ ඊට පස්සේ අන්දදානි පටිසංකලාමි ඒකෙන් එම නිසා නැවතත් මම කායානුපස්සනාවට සිත හරවන්නට ඕනේ ඊට පස්සේ සෝ පටිඝං හතර පටිඝං කරති ජීව මෙච්ච විතක්කේතේ මෙච්ච විතාවේතේ දැන් නැවත කායන පස්නාවට සිතරවන පටිසංහර ජීව නැච විතක්කේදී නැච විචාරයේදී විතක්ක විචාර කරන්නේ නැෙහිදී මොකද සිත ප්‍රබෝධයටපත් වෙලා සිතේ කයේ සංසිඳීම ඇති වෙලා සිතේ සමාහිත භාවය ඇති වෙලා මේ සමාධිමත් රූපේ නිසාම විතක්ක විචාර වලින් තොරව භාවනාව කරගෙන යන්නට පුළුවන්. විතක්ක විචාර කියන්නේ නැවත නැවත සිටීම. දැන් සක්මන් භාවනාව කරනවා නම් ඔසවනවා, ගෙනියනවා, කබනවා, ඔසවනවා, ගෙනියනවා, කබනවා, ඒකයන් භාවනා කරනවා. ඒවා හිතන්නේ නැතුව කය ආදියෙම සතිය පිහිටවගෙන පාදයෙන් සතිය නැත්තම් ගැටගට ආගෙනවා වගේ මේ සක්මන් කරන්න පුළුවන් නම් සතිය කොහේවත් ගන්නේ නැතුව හිත එහිම පීඩනවා නම් අන්න ඒ විට අර විතක්ක ਵਿਚාරය නෑ ඔසවනවා කියන්නේ විතක්ක ਵਿਚාරයක් ගිලිනවා කියන්නේ සිත තුළින් ඇති වෙන විතක්ක ਵਿਚාරයක් තබනවා කියන්නේ විතක්ක වෙන්නම නෙවෙයි ඔසවනකොට ගෙනියනකොට තබනකොට එහිම සිත පීඩනවා නමුත් අපි හිතන්නේ ඔසවනවා ගෙනියනවා තබනවා කියලා ඉතින් මේ මෙතනින් භාවනා කරනවා නම් පින් වෙනවා, හැකිලෙනවා, පින් වෙනවා, හැකිලෙනවා කියලා එතන එක විකප්ප විචාර ක්‍රියාත්මක වීම හිතන්නේ පින් වෙන රූපයේ දෙස හැකිලෙන රූපයේ දෙසම සිතින් බලාගෙන ඉන්නවා. චිත්ත එහිම බැසගෙන සිටිනවා. සමාධියෙන් ඒකාග්‍රතාවයෙන් යුතුව සතියෙන් යුතුව එහිම පිළිදෙනවා. එතකොට පින්දෙන රූපයේ දෙසක් බලනවා, හැටෙන රූපයක් දෙස බලනවා. කිසිම සංස්කාර පිටින් ගලන්නට ඉඩ නොදී මා මේක පෙර මේ පින්වත් අයට අර බයානුපස්සනාව ගැන කතා කරනකොට මේ ගැන ප්‍රකාශයක් කළා. සංස්කාර දැනිට වන්නට ඉඩ නොදී භාවනාව කරන්නේ කොහොමද කියලා. ආනාපානසති භාවනාවේ නිරත වෙනවා නම් ආස්වාද සාස්වාද ආස්වාද සාස්වාද කියන සිහිපත් කිරීම විකස් විචාර ඇති කර ගැනීම එසේ සිහිපත් කරන්නේ නැතුව ආස්වාද දිසාම සාස්වාද දිසම නැවත නැවත බලාගෙන සිටීම තුළින් සිතේ සමාධිය ඇති වෙනවා නම් ඒක විකස් විචාර වලින් තුරව භාවනාවේ නිරත වීම. මේකයි සාමාන්‍ය වැදගත් වන්නේ. අපි නැවත නැවත සිතුවිලි සිතනකොට මේවා අනිත්‍යයි, මේවා දුකයි, මේවා අනාත්මයි කිය කිය අපේ සිත තුළින් සංස්කාර ගලනවා එකwidehatකින්. අපි ඉගෙනගත් දේවල් අපේ සිතට ආරෝපණය කරන්නට හදනවා. පොත්පත් වලින් නිවන් යන්නට උත්සාහ කරනවා. පොත්පත් වල කරුණු ටිකක් ඉගෙනගෙන ඒවත් අන්තර සබාවක් පණියට ධර්මාවබෝධයෙන් නිවන් ලැබමු කියලා පොත් හිතන් ගහනවා. යන්නේ එහෙම තත්ත්වයක් උද්ගත වන්නේ මේ කියන විචක්ක විචාර වලින් තුරව භාවනා කරනකොට. අනිත්‍යයට යන ආකාරය දැකලා පැහැදිලි වශයෙන් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලැබෙනවා. දුක්ඛ බව දැකලා ප්‍රත්‍යක්ෂ වශයෙන් පැහැදිලි වශයෙන් අවබෝධයක් ලැබෙනවා. මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා කියනවා නෙවෙයි. මේක ආත්ම නොවන බව, මගේ නොවන බව ප්‍රත්‍යක්ෂ ලෙසම හදවත තුලින් අත්දකිනවා. සත්‍ය සෞබෝධයක් ලැබෙනවා. මේ විකස් විචාර වලින් තොරව කටයුතු කිරීම අවශ්‍ය වන්නේ ඒක නිසායි. වයානුපස්සනාව වැඩි යුත්තේ ඒක නිසායි. සංඥාවලට යට වෙන්නේ නැතුව ඉගෙනගත් ධර්ම වලින් අපි ඉලා යන්නේ නැතුව ඒක අරගෙන අපි අධර්මය අවබෝධ කළායි කියලා බැරිදලා පැවටෙන්නේ නැතුව සත්‍ය වශයෙන්ම අනේ මේ පංචස්කන්ධේ අනිත්‍ය මේ පංචස්කන්ධයේ දුක්ඛය මේ පංචස්කන්ධයේ අනාත්මය මේ පංචස්කන්ධයේ ශූන්‍යය කියලා පැහැදිලි අවබෝධයක් මේ විචක්ක විචාර වලින් තොරව භාවනාවේ නිරත වන විට කෙනෙකුට අත්දකින්නට පුළුවන් ඒ තුළින් විශාල සතුටක් ලැබෙනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා අවිතක්කෝම්මේ අවිතාරෝ අච්චත්තං සතිමා සුභිතස්සීති පදානාති මේස කටයුතු කරනකොට අච්චත්තං සතිමා ඇතුළෙම සතිය පිහිටවනවා ඒක කියන්නේ නිර්ආයාසයෙන්ම සතිය පිළිදරයි. අමුතියෙන් සතියට වෑයමක් කරන්නට අවශ්‍ය නැහැ. සතිය දිනු කිරීමට අමුතියෙන් භවනා අරමුණට සිත යොමු කිරීමට වෑයමක් අවශ්‍ය නැහැ. නිර්ආයාසයෙන්ම ඒක සිතුවිලිකට සිතුවිලිකම යනවා. කයස විශාල ශාන්තියක් සුවයක්. අච්චත්තං සතම ඇතුළත සතිය පිළිදරගෙන. ඇතුළත සතිය දිනු වෙලා සතිය සමග සිත නිරන්තරයෙන්ම ඒකාබද්ධ වෙලා. අධ්‍යාත්ම සත්‍නා සුඛිතස්මීති මෙවිත විශාල සුඛයක් සිතට දැනෙනවා. මේ සුඛය දැනෙන්නට දැනෙන්න තව තවත් කය පස්සද්ධියටපත් වෙනවා. මෙලෙස පංචකය භාවනාවේ යෙදෙනකොට මේ විචක්ක ਵਿਚාර වලින් තොරව මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම දෙසම නැවත නැවත නැවත නැවත නැවත නැවත බල බලා සිටින විට මේ අනිත්‍යතාවය පැහැදිලිව අවබෝධ වී අවබෝධ වී අනිත්‍ය ඉක්මවා යන නිරෝධය කෙනෙකුට අත්දකින්නට පුළුවන්. හරියට මේ නිවිවි යන බල්බල සම්පූර්ණ නිවි යනවා කියේ. මේ නාම රූපයන් මේ ඇඳ සහ මේ සිට මෙලෙසින් විකස් ප්‍රවිකාර වලින් තොර බලබලා සිටිනොත් කය වය දෙක ඇතිවීම නැතිවීම සම්පූර්ණයෙන්ම ජීවිතේ ජීවිතී ජීවිතී ගොස් පහනක් නෙවනාසේ නිවි යනපත් ඒ නිවි යාම දක්වපු සිටේ විරුද්ධ වී යාමත් සම්පූර්ණ කෙනෙකුට අත්දකින්නට පුළුවන් වුණොත් මේ පණිදාය භාවනාව තුළින් ඔහුට එහිදී සිත නිවනට යොමු කරගෙන සුඛාන ධාතයෙන් සැනසෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒවං කෝ වික්ඛවේ ඒවං ආනන්ද පණිදාය භාවනාව හෝති නිලසිනුයි ආනන්ද පණිදාය භාවනාව යොමු කරන්නේ. මේ විදිහටම බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාවටත් වදාලා චිත්තානුපස්සනාවටත් වදාලා ධම්මානුපස්සනාවටත් වඩාලා මේ කියපු එක එකක් වේදනානුචිත්තාන ධම්මාන කියන අනුපස්සනා වඩන විට අර කියපු ආකාරයෙන් කයේ යම් සීතාවක් හෝ සිටේ හැකිලුණු ස්වરૂපයක් හෝ සිත පැහැදිලි යෑමක් හෝ සිදු වුණොත් ප්‍රසාදය ගැන දෙන නිමිත්තක සිට පිටවාගෙන චිත්ත සමාධියකට පත්වගෙන නැවත සතර සතිපට්ඨානයටම සිත යොමු කරනවා විතක්ද ਵਿਚාර වලින් තොරව මේ දක්වා කියපු කතාවේ චිතේ සාරාංශය එයයි දැන් අපනිදහය කතංචානන්ද අපනිදහය භාවනා හොතේ කුමක්ද ආනන්දය අපනිදහය භාවනාව කියන්නේ බහිද්ධා කෝ ආනන්ද වික්ඛෝ චිත්තං අපනිදහය අපනිතම් මේ බහිද්ධා චිත්තං තේ පජානාති අත පච්චාපරේ අච්චස්සං විමුක්තං අපනිතං තේ පජානාති අතච පණඛායේ කායන් පස්සිනෝ විරාමි ආකාරී සංජබ සම්පජානෝ සුඛිතස්මේති පජානාති. මෙලෙසිනුයි ඒක වදාළේ. අප්පනිදාය භාවන. මෙන්න මෙලෙසින් මහා කොහොමදානන්ද අප්පනිදාය භාවනා කරන්නේ. බහිද්ධා ආනන්ද වික්ඛෝ චිත්තං අප්පනිදාය. අර කලින් කීවාසේ චිත්ත බහැර අරමුණු වලට යොදවන්නේ නැතුව අපි කලින් කලේ කොහොමද කයට දුකක් ඇති වුණාට පසුව හිත නිශ්චිත වුණාට පස්සේ හිත හැකිලුණාට පස්සේ මෙවැනි බාධාකර ධර්ම පැමිණුණාට පස්සේ සතර සතිපට්ඨානයේ නවත්තලා සිත ප්‍රසාදයටපත් කරන අරමුණක සිත පිහිටවීම. මෙසේ සතර සතිපට්ඨානයෙන් සිත ඈත් කරන්නේ නැතුව අප්පනිදාය සිත ඈත් කරන්නේ නැතුව ඒ සතර සතිපට්ඨාන ධර්මයේම එහිම සිත පිහිටවන කොහොමද ඒක කරන්නේ? කායානුපස්සනාවට වඩා සිටිනවා ආනාපාන සතිය හෝ පිළිකුල් භාවනාව හෝ එහෙම නැත්නම් මරණානුස්මෘති භාවනාව හෝ දෙතිස් ගුණක කොටසයන් හෝ කවර හෝ කායાનපස්නාවක භාවනාවක් නිරත නිවී සිටිනවා. දැන් ඔන්න වේදනාවක් දින්න දෙනවා. ආරම්මනෝවා උපපටිත කායස්මින් පරිලාපෝ මේ වේදනාව සුදුසුළු වේදනාවල් නොසලකානසුකාහරමින් භාවනාවේ පළමුව නිරත වෙනවා. පසුවට නොසලකා හැරෙන්නේ නැති වේදනා සිහිපත් කරලා මෙනෙහි කරලා වේදනාව දුකක් දුකක් කියලා මෙනෙහි කරලා ඒක යටපත් කරගෙන භාවනාව ඉදිරියට වෙනවා. මෙයක් අතපසු වුණාට පසුව ආයානුපස්සනාව නවත්තලා වේදනානුපස්සනාවට බහිනවා. අර වේදනාවම අරමුණක් කරගන්නවා. භාවනාවට. ඒ වේදනාව ගන්නවා දැන් භාවනාවේ අරමුණක් වශයෙන්. අරමුණක් වශයෙන් අරගැනීමට පෙර කරුණු තුනක් සම්පාදනය කරගන්න ඕනේ. මම මේ දුක් විශේෂයෙන් මෙතන දුක් වේදනාවක් නේ කතා කරන්නේ මේ දුක් වේදනාව මම විඳිනවා මම විඳිනවා මම විඳිනවා කියන හැඟීමක් තේනතුගේ යෝගාවචියුගේ සිත තුළ තිබෙනවා මේ මම මේ දුක් වේදනාව විඳිනවා කියන අදහස අයින් කරන්න ඕන. දුක් වේදනාවක් ඇති වෙනවා එක ස්වභාවික ධර්මයක්. නමුත් ඒක විඳින පුද්ගලයෙක් නෑ. දුක් වේදනාව ඇති වී නැති වී යාම හැර ඒ දුක් වේදනාව විඳින පුද්ගලයෙක් නෑ. එම නිසා මම දුක් වේදනාවක් විඳිනවායි කියන කතාව අත්හරින්න ඕන. බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාව විස්තර කරනකොට මේ විස්තර කරනවා මේ දුක්ඛ වේදනා වේදේමාන දුක්ඛ වේදනා වේද්‍යාමේති පජානාති දුක් වේදනාවක් ඇති වෙන විට දුක් වේදනාවක් ඇති වෙන බව දැනගන්නවා කියලා. මේක මේ පොත්පත්වල දේශකයන් වහන්සේලා කියන්නේ දුක් වේදනාවක් ඇති වෙනකොට දුක් වේදනාව දුක් වේදනාව කියලා දැනගන්නේ ඔච්චරයි. එහෙමනම් මේ පාසල් වෙන පුංචි ළමයිනුත් ඕක දන්නවා පිරිසන් සත්‍යයක් දන්නවා දුක් වේදනාවක් ඇති වුණාම මට දුක් වේදනාවක් ඇති වෙනවා කියලා. මේ බුදුරජාණන් වහන්සේ අදහස් කරන ගැඹුරු ධර්මය මතුවලා පෙන්වන්නේ නැතුව අර සරල වශයෙන් කියන ධර්ම තමයි බොහෝ දෙනෙකුට අභය වටිනාකම තියෙන්නේ. ඉතින් අර ගැඹුරු ධර්ම මතු කරලා දෙනකොට ඒවා එතන බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ දුක්ඛ වේදනා වේදිමානෝ දුක්ඛ වේදනා වේදියානි සජානාති කියන එකෙන් අර දුකක් ඇති වෙනකොට දුකක් ඇති වෙනවා දුකක් ඇති වෙනවා කියලා දැන ගැනීම පමණක් නෙවෙයි ඒකත් අවශ්‍යයි මේ මම දුකක් වේදන දුක් වේදනාවක් විඳිනවා කියලා අදහසක් තියනවනම් ඒක වැරදි මම කියලා මෙතන වේදනාවක් විඳින පුද්ගලයෙක් නෑ වේදනාවක් පමණක් තියනවා කියන එක දැනගන්න ඕනේ කට්ටි. අනිත් පැයෙන් මේ දුක් වේදනාව නැති කර ගැනීමට ඡන්දයක් තියෙනවා කැමැත්තක් සංහාවක් තියෙනවා යම් කෙනෙකුගේ සිත තුළ. ඒ කැමැත්තේ ඡන්දේ නීවරණ ධර්මයක් කාම ඡන්දය. ඒ මිනිසා තමා ඒ දුක් වේදනාවට බඳුන් වූවත් පසුව මේ දුක් වේදනාව නැති කර ගැනීමේ අපේක්ෂාවක් කැමැත්තක් ඡන්දයක් සංහාවක් ෘතියක් තියෙනවා නේද? ඒකත් අයින් කරගන්න ඕන. ඊළඟට මේ දුක් වේදනාව කෙරෙහි ගැටෙනවා සමහර අය. හැප්පෙනවා නේ මේක මගේ දුක් වේදනාව මට අමාරු මට භවනා කරන්න බැහැ ඔළුව තද වෙනවා අතන තද වෙනවා මෙතන රත් වෙනවා නොඑක ආකාර ගැටීම් මේ ගැටීම පටිඝාන්තය, පටිඝය, පටිඝ ව්‍යාපාද නීවරණය ඒක අවබෝධ කරගෙන ක්‍රියාත් සයින් කරන්නට ඕනේ. ඊළඟට දුක් වේදනාවක් ආවට පස්සේ සෝ දුක්ඛාය වේදනාය අනිච්ඡානුපස්සී විහෙරති භයානුපස්සී විහෙරති විරාගානුපස්සී විහෙරති නිරෝධානුපස්සී විහෙරති පටිච්චසමුප්පාදානුපස්සී විහෙරති අර දුක් වේදනාව දැනගන්න දෙයමයි කරන්නට ඕනේ දුක් වේදනාවක් කියන වේදනාව විඳින පුද්ගලයෙක් නෑ මේ දුක් වේදනාව අනිත්‍යයි කියලා අනිච්ඡානුපස්සනාව වඩන වයානුපස්සනාවේ වයානුපස්සී විහෙරති මේ ඉස්සරම ඒවා කියලා දීලා තියෙන වයානුපස්සනා වඩන්න ඕන දුක් වේදනා විරාගානුපස්සී විහෙරති දුක් වේදනාව කෙරේ විරාගයක් ඇති වෙන විදිහට විරාගානුපස්සනා වැඩෙන්නට ඕන පටිනිස්සග්ගානුපස්සී විහෙරති දුක් වේදනා සිතින් අත්හැරී යන විදිහට පටිනිස්සග්ගානුපස්සනා වැඩෙන්නට ඕනයි නිරෝධානුපස්සී විහෙරති දුක් වේදනාවේ නිරෝධේ අත්දකදක අත්දකදක ඒ නිරෝධානුපස්සනා වැඩෙන ආකාරයෙන් මේ වේදනේ දුක් වේදනාව භාවනාවට අනුමත කරගන්නට ඕනේ. මෙලෙසින් දුක් වේදනාවක් ඇති වුණාට පසුව අර විදිහට කලින් කියපු විදිහට සිත වෙන අරමුණකට යොදන්නේ නැතුව දුක් වේදනාව අරමුණක් කරගෙන අර කියපු මම දුකක් විඳිනවා දුක වේදනාවට ගැටීමක් තිබෙනවා නම් ඒකයින් කරගන්නවා ඒ වගේම මේ මම දුක පිළිදා කියන හැඟීම අයින් කරගත් ආසේම දුක නැති කර ගැනීමට ආසාවක් තියෙනවා ඒ එයත් අයින් කරගෙන මේ දුක් වේදනාවන් භාවනාවෙන් අරමුණක් කරගෙන ඒක දුක්ඛානුපස්සනාව වඩන වඩනකොට ඉස්සෙල්ලාම මෙනෙහි කිරීමක් කරනවා දුකක් දුකක් දුක් වේදනාවක් දුක් වේදනාවක් කියලා එදී දුක් වේදනාව ශේවි ශේවි නිරුද්ධ වෙනවා නම් ඊට පස්ව නැවත භාවනා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒකිනුත් දුක් වේදනාව යටපත් වෙන්නේ නැත්නම් මේ දුක් වේදනාව දැන ශරීර කොටස දෙස බලනවා බලනවා දුක් වේදනාව කොටස දැක දෙමෙන්න බලනවා මෙන්න දුක් වේදනාව මෙන්න ශරීර කොටස දුක් වේදනාව දැනෙන මෙන්න දුක් වේදනාව මෙන්න දුක් වේදනාව දැන ශරීර කොටස කියලා මේ දෙක පැහැදිලිව දෙකක් වශයෙන්ම අවබෝධ කරගන්න ඕනේ උදාහරණයකට විශේෂ වේදනාවක් තියෙනවා නම් විශේෂ රූප කොටස වෙනම දෙයක් වේදනාවක් තවත් දෙයක් මේක මෙන්න හිත රූප කොටස මෙන්න වේදනාව නාම කොටස. මේ නාම රූප දෙක වෙන වෙන වශයෙන් දැකලා ඒ නා වේදනාවෙන් රූපේ වෙන් කරනවා. වෙන් කරපු එකක් වශයෙන් දකිනවා. මේ චිත් වේදනාව සමහරට ගිලිහි යනවා. නැත්නම් මේ වේදනාවේ තියෙන වෙනස් ස්කන්ධ වෙන් කරනවා. මේන්න දුක් වේදනාව දුක් වේදනාවක් කියන සංඥාව අපේ සිත තුළ තියෙන හැඟීම. මෙන්න දුක් වේදනාව දුක් වේදනාවක් කියන දැනීම. මෙන්න කය මෙන්න දුක් වේදනාව. මේ කර්ම හතර දැකලා හතර පැත්තකට හිතින්ම අයත් කරනවා. මෙහිම ඈත් කරනකොට ඇත්ත වශයෙන්ම දුක් වේදනාව විලිහි යනවා භවනාවේ සිත පිහිටවන්නට අපට හැකියාවක් වෙනවා එතකොට දුක් වේදනාව දැනගන්නේ කොහොමද අනිච්චතෝපජානාති දුක්ඛතෝපජානාති අනත්තතෝපජානාති ශුඤ්ඤතෝපජානාති මේ දුකක් ඇති වෙනකොට දුක දුක කියලා හිතීම පමණ නෙවෙයි මේක අනිත්‍ය ධර්මයක් කියලා දැනගatiතු වෙනවා මේක දුක්ඛගේ දුක බව දැනගත වෙනවා. මේක මට ඕනෑ විදිහට පවතින ඇති වෙන නැති වෙන ධර්මයක් නෙවෙයි අනාත්ම ධර්මයක් බව දත යුතු වෙනවා. මේ දුක් වේදනාව ශූන්‍ය වූ ආත්ම ආත්මීය තත්ත්වයෙන් නැති සත්‍යය ශූන්‍ය ධර්මයක් කියලා දත යුතු වෙනවා. දුක් වේදනාවේ පිළිබඳ කලකිරීමක් ඇති කර ගන්නවා නොයල්මක් ඇති කර ගන්නවා වේදනාවල කෙරෙහි ඒ වගේම වේදනාව අතහැරලා අතහැරලා භාවනා කරනවා පටිච්චසමුප්පාදන වස්නාව තුළින් ඊට පසු වේදනා නිරෝධයේ අත්දැකීම මේ විදිහට අර කායાનුපස්නාවේ වැඩි වාසය කරන විට බලවත් දුක් වේදනා ඇති වුණොත් ඒ වේදනාවම අරමුණක් කරගෙන වේදනානුපස්නාව වඩනවා. යම් විදියකින් සිත බහිද්ධාවා සිත්තම් වික්කිපිතේ පිටට බහැරට පිට යනවා නම් අපොලිදාය භාවනා කරන පුද්ගලයා විසින් අර ප්‍රසාදනීය නිමිත්තට පිට පිටවන්න කියන්නේ බහැරට ගිය නිමිත්ත චිතම අරමුණක් කරගන්නවා. වික්කිත්තං වාචිත්තං වික්කිත්තං චිත්තං චේපජානාති. මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනා වදාරණීය බුදුරජාණන් වහන්සේ වදාළ පාඩයක්. හිත පිට යනකොට හිත පිට යන බව දැනගන්නවා විසුණු සිත විසුණු සිත බවයෙන් දැනගන්නවා ඒ විසුණු සිතම භවනාවේට අරමුණක් කරගන්නවා ඒ විසිරි විසිරි යන සිත <clears throat> දෙකම සිටින්ම බලන්න මේ බලන්නේ සිටිනකොට ඔන්න එක සිතක් ඇති වෙනවා ඒක නැති වෙනවා තව සිතක් ඇති වෙනවා තව සිතක් නැති වෙනවා ඔය විදිහට ඇති වී ඇති නැති වී නැති යන චිත්ත ප්‍රවාහයක් මෙහි තියෙන බව අපට අවබෝධ වෙනවා මේක අනිත්‍යයි අනිත්‍යයි කියලා කියනවා නෙවෙයි මේක අනිත්‍යයට යන හැටි දකිනවා අනිත්‍යයි කියන හැඟීම වෙනම දෙයක්, අනිත්‍යයි කියන කීම වෙනම දෙයක්. අනිත්‍යයට යන බව දැකීම ඒක පිළිබඳ අවබෝධය තවත් ධර්මයක්. මේ අවබෝධය මේ දැකීමයි අපට අවශ්‍ය වන්නේ. එම නිසා අර සිත බහැරට යනකොට ඒ දෙස්සම සිතින්ම බලාන සිටිනවා. බලාන සිටිනකොට ඔන්න කුයි සිතක් ඇති වුණා, හොඳ එකක් ඇති වුණා, නරක සිතක් ඇති වුණා. ඇතිවෙච්ච ගමන්ම මුන් මොහොතක් පැවතිලා නැති වී යනවා. ඊළඟට තව සිතක් ඇති වෙනවා, ඒකත් නැති වෙනවා. ඊළඟට තව සිතක් ඇති වෙනවා, ඒකත් නැති වෙනවා. මේ වාණී අනිත්‍ය ධර්මනේ අපට ඕනෑ විදිහට මේ සිත පවත්න්නට පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඉතින් සිත ඇති වෙන හේතුත් ඊට දැපත් දත යුතු වෙනවා. කනට ශබ්ද ඇහුනට පස්සේ සිතක් ඇති වෙනවනම් මේ ශබ්දයයි කනයි දෙක ගැටීම නිසා ඔන්න කනේ පහළ වෙන සිතක් ඇති වුණානේ. අපට ඕන විදිහට නෙවෙයි ඇති වුණේ මේ හේතු දෙක එකතු වුණා නිසා මේ සිත පහළ වුණානේ. මේ විදිහට එක එක ඉන්ද්‍රියකට නාසයට, දිවට, ශරීරයට, කයට, මනසට සිතිවිලි ඇති වෙනකොට ඒ සිතිවිලි ඇති වෙන හේතුවක් දැනගන්නවා. නිකම්ම මේ මේ හිත ගියා කියලා දැනගැනීම නෙවෙයි. එක අතකින් අනිත්‍ය බව දැනගන්නවා. ඒ සිත ඇතිවීමේ හේතුව දැනගන්නවා. හේතුව නිරුද්ධ වෙනකොට ඒ සිතුත් නිරුද්ධ වෙන බව දැනගන්නවා. ඒ කියන්නේ සද්දයක එල්ලී එල්ලී සිත පවතිනවා නම් සිත පිට යනවා. සද්දයේ ගිලිහි යනකොට සද්දේ එල්ලී පැවති සිතක් නිරුද්ධ වී යනවා. ගිලිහි යනවා. ඒ වගේම ගන්ධසෝද කෙල්ලේ මේ සිත පවතිනවා නම් ගන්ධසෝද නැති වෙනකොට ඒ සිත ගන්ධසෝද දැනගන්න සිතුත් නැති වෙනවා. අනේ මේ සිතුවේදී මේක හේතෙන් හටගන්නා මට ඕනෑ විදිහට හටගන්නා ධර්ම නෙවෙයි අනාත්ම ධර්ම. මෙලෙසින් අනිත්‍යයට යනවා මේවා නිත්‍ය ධර්ම නෙවෙයි. මෙලෙසින් හේතුන්ගෙන් හටගත් වූ අනිත්‍ය ධර්ම, අනාත්ම වූ ධර්ම මේ කිසිම හරයක් සාරයක් අගයක් නැති ධර්මයේ කියන අවබෝධය ඇති කරගන්න අර බහිත බහැරට යන සිතම භාවනාවේ අරමුණක් කරගෙන ඒ චිත්තානුපස්සනාව වඩ වඩා වඩ වඩා වාසය කරනවා. ඒ චිත්තානුපස්සනාව වඩනකොටත් හිතේ අනිත්‍ය දැකීමෙන් වැය දැකීමෙන් වයන් පස්සේ විරාගාන් පස්සේ නිරෝධාන් පස්සේ පටිච්චසමුප්පාදාන් පස්සේ කියන අනුපස්නා ධර්ම හත වැඩෙන ආකාරයෙන් භවනා කරනවා. මේවා ගැන මේක පෙර මේකට හොඳට කරුණු කියලා දී තිබෙන නිසා හොඳට දැන් තේරෙනවා ඇති. දැන් ඔන්න චේතසෝවාලී නැත්තම් අර කලින් වාගේ හිත හැකුණාට පසුව තීන විද්‍යට යට වුණාට පසුව සාධනීය නිමිත්තක හිත පිටවන්න කියන්නේ නැහැ. තීන මිද්දේම ගන්නා භවනාට අරුණක් වශයෙන් ධම්මානුපස්සනාව වඩනවා තීන මිද්දයි කියනකොට තියෙනවනේ අසා මේ යථා ඥානපන්නත් තීන මිද්දස්ස උපාදෝ හොති මොනවද නිදි කියන එක කියන්නේ නෑ එහෙනම් නෑ ඉඳාගෙන ඉන්නේ මේ නිර්මතගෙන මේ කතා කරන්නේ අනුපන්නත් තීන මිද්දස්ස උපාදෝ හොති සංක්ෂේ පජානාති මේ නූපන් තීන මිද්දේ ඇතුණා නම් ඒකත් අපි දැනගන්නවා ඒක දැනගන්නේ කොහොමද මේ තීන මිද්දේ ඇතුනේ ඇයි කියන කිස්සද දැනගන්න. මෙයාට මොකටද තීන මිද්දේ ඇතුනේ? මේ කියන ධර්මයේ කෙරෙහි අවධානය නැතිකම නිසා. ඒක කෙරෙහි දක්වන උනන්දු මඳ වෙච්ච නිසා. ඒක නීරස වෙච්ච නිසා. තේරුණාද? ඒ නිසා තීන මිද්දේ යම් කිසි හේතුවක් හටගත්තා නම් මේකත් දැනගන්න. හේත් කියලා හිතුවයක් පස්සෙන්න නිදියක් ඇතින අනේ මම මේ හේත් කියලා හිතපු නිසා නිදි මත ආවේ. නැත්නම් ඊයේ නිදිමත නිදිමතක් ආවනම් මේ ඊයේ නිදිමත නිසා නිදිමත ආවේ. කෑම ඕනවට වැඩිය අරගෙන නිදිමතක් එනවා නම් මේ ආහාර වැඩි ගත්ත නිසා නිදිමත ආවේ. ඒ හේතුව දැනගන්න කුමක් සඳහාද? මොනවද කියන්නේ දැන්නේ හේතුවයි. <laughs> සත්‍ය වහන්න ඒකට තීරි. හේතු අයින් කර ගන්නවා. මොකද ඒ කියලා නිදා ගන්නවා නම් මේ නිදිමත එන්නේ හේතු කියලා. ඒක නිසා මම මේ තියෙන්න ඕනේ නැහැ කියලා හේතු ඉන්න තෝබාහා කරනවා. ඉඳගෙන ඉන්න ඉරියව්වේ නිදිමත එනවා මේ නිදිමත එන්නේ ඉඳගෙන ඉඳගෙන ඉන්න ඉරියව්වේ භාවනා කරන නිසා ඒක නිසා මම සක්මනත් බහිනවා කියලා සක්මනත් බහිනවා. යථාර්ථයේ අනුපන්නක තියෙන මිද්දස්ස උපාදෝ හොති සංචේ පදානාදී නූපන් තීන මිද්දේ සිතුව ඇති වෙනකොට ඒක දැනගන්නවා. ඇතිවෙච්ච හේතුවක් දැනගන්නවා. ඒක Tamanට ඕන විදිහට පවතින ධර්මයක් නෝන බව දැනගන්නවා. අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, ශූන්‍ය බව ආදී කරුණු ඔක්කොම දැනගන්නවා. තීන මිද්දේ පමණක් නෙවෙයි කාමච්ඡන්දය ඇති වුණත්, ව්‍යාපාදය ඇති වුණත්, උද්ධච්ච කුක්කුච්ච වැනි නීවරණ ධර්මයක් ඇති වුණත්, කවර හෝ භාවනාවට කල්පද කර ක්ලේශ ධර්මයක් චිත තුළින් ජනිත වුණත්, ඒ ක්ලේශ ධර්මයේම භාවනාවට අරමුණක් කරගන්නා ධම්මානුපස්සනාව ඒ තුළින් වඩනවා. මෙන්න මේ විදිහට වඩනකොට අර සිත පිටට යන්නේ. අත පච්චාපරේ අසංකිට්ඨං විමුක්තං අප්පනීතං දීපජානාති. මෙන්න මෙහෙම කරනකොට අප්පනීතං දීපජානාති සිත බහැර අරමුණු වලට යන්නේ නැහැ. සත්‍යස්පතිපට්ඨානෙම පිළිදෙනවා ඒක දැනගන්න. ඊළඟට අසංකිට්ඨං සිත හැකිදෙන්නේ නැහැ. ඒ කියන්නේ සිත විසිරෙන්නේ නැහැ හැකිලෙන්නේ නැහැ භාවනාවේ හොඳට කෙරීගෙන යනවා විමුක්තං දීපජානාති සිත විමුක්ත වෙනවා නිදහස් වෙනවා කුමකින්ද බහැර අරමුණු වලින් සිත විමුක්ත වෙන එකකින්. ඊළඟට මේ බහැර අරමුණු වල එල්ලී එල්ලී යම් කිසි පටික දෝෂ ආදී කාමච්ඡන්ද ආදී නීවරණ ක්ලේශ මත වෙනා ඒ ක්ලේශ වලින් සිත විමුක්තයටපත් වෙනවා. ඊළඟට මේ සංස්කාර නිරසින් අනිත්‍ය ආදී අනිත්‍ය යන බව දකින විට මේවා නිට්ටයය මේවා සුඛය මේවා ආත්මය කියන බැරි අවබෝධය ඇති වෙනා නම් ඒ සංඥා විපල්ලාස වලින් සිත විමුක්තත්වයටපත් වෙනවා. මේ විදිහට සිත විමුක්තියටපත් වෙලා සිත බැහැත් යන්නේ නැතුව අසංකිට්ඨන් නොහැදී සිටින විට අත පච්චාපුරේ ඒක වැදගත්. නිර්වපත්ති සත්‍යයේ ඇතුළ වාසය කරනවා. මොකද්ද අපෙන් දහ භාවනා කරනකොට. මේ පච්චාපුරේ සංඥාව ගැන අපි නීති ඉස්සෙල්ලා පැය විතර දේශනාවක් කළා. නැවත ප්‍රකාශ කිරීම අවශ්‍ය නැහැ. පිටින් වචනයක් ප්‍රකාශ කරන්න. උදේ කාලයේ භාවනා කළේ යම්සේද සිත බහැරට යන්නට නොදී, සිත හැකිලෙන්නට නොදී, සිතේ කෙලෙස් වලට යටපත් වන්නට නොදී මේ භාවනා ආරම්භයේම නැවත නැවත සිත පිහිටුවමින් උතේවරුේ යම්සේ භාවනා කළාද පසුව තවත් වරුවක් දෙලසින්ම භාවනා කරනවා. සවස්තරේ යම්සේ භාවනා කළේ තෝනා නම් රැය වෙනකොට රැය 10 12 වෙනකොට ඒ විදිහට භාවනා වෙන්නත් වෙනවා. රාත්‍රී 10 වෙනකම් භාවනා කරේ එලෙසින්නම් පසුදා උදේ එලෙසින්ම භාවනා කරන පස්චාපරේ සංවේදී පෙරසියද පෙර යන්සේද පසුවක් ඉඳසයි. ඊට අමතරව උදේවරුේ මම භාවනා කරන විට මේ කෙලෙස් දාගත්තේ කොහොමද? මේ තීන මිද්දේ දාගත්තේ කොහොමද? මම මේ භාවනා අරමුණේ සිට පිළිපියේ කොහොමද? මේ ගැන විමසීමක් කරලා ඊට වඩා දෙටියෙන් ඊට වඩා හොඳට ඊට වඩා දක්ෂව සමස්තවේ කරන්නට බලන්න. පච්චාපුරේ කියන්නේ ඒකයි. සමස්තවේ යන්සේ සිට පිටවාගෙන භවනාරම්භනේ පිටවාගෙන හිත පැහැදිලි යන්නට නොදී නිදිමතට යටන මේ කටයුතු කලේ යම්සේද ඊටත් වඩා හොඳින් ඊටත් වඩා දක්ෂව ඊටත් වඩා විසඳව ඊටත් වඩා කුලල්ල සබස්නාත්මි කාලේ භවනාරු දෙත් වෙනවා අද යම්සේ භවනාවට නිරතුණාන හිත අර සත්‍යය තව තවත් තව තවත් තව තවත් දියුණු වෙනින් දියුණුවෙන් දියුණුවට යන ආකාරයෙන් සිත හසුරුවමින් හසුරුවමින් භාවනා කරනවා. මේ පස්සාපේ සංඥාව ඉතාමත් අවශ්‍ය වෙනවා. අපි එතනම දැකගෙන සිටිනවා. අද භාවනා කරන පින්බිනා හැකිනා පින්බිනා හැකිනා කුටියට යනවා එතන විවේකාගාරයක් කරගන්නවා. ඉතින් කෑ ගහනවා ඔක්කොම. භාවනාවත් ඉවරයි ඔක්කොමත් ඉවරයි. ඉතින් මේ මිනිස්සු පස්සෙන් දැනන මෙතෙන් භාවනා කරන්න. ඊට පස්සේ කෑ ගහලා කියනවා අනේ අපි මෙච්චර කල් භාවනා කරානේ කිසිම දියුණුවක් නැහැ කියලා. සතිය දිනු කරත් නැහැ, සමාධිය දිනු කරත් නැහැ, ප්‍රඥාව දිනු කරලත් නැහැ. අඛණ්ඩ ලෙස භාවනාවේ නිරත වෙලත් නැහැ. පසකින් සිටින බුදුහාමුදුරුවෝ නැත්නම් ධර්ම රත්නේ නැත්නම් කර්මස්ථානාචාර්යවරයා නැත්නම් ස්ථානයේ වරද. සමාධියේ වරද දකින්නේ නැහැ. මේ නිසා මේ පච්චාපරිසංඥාව ඉතාමත්ම අවශ්‍යයි. දිගින් දිගටම අඛණ්ඩ ලෙසම මේ භාවනාවෙන් ප්‍රතිඵලයක් ලබන කල්ම මේ සතර සතිපට්ඨාන ධර්මයේම නිරත වෙනවා නිරත වෙනවා නිරත වෙනවා කියලා දැඩි අධිෂ්ඨානයක් දැඩි වීර්යයක් දැඩි සංගයක් දැඩි චිත්තයක් ඇති කරගන්න. නැවත නැවත නැවත නැවත මේ භාවනාවම ප්‍රගුණ කරන්නට ඕන. අන්න එතකොට අතිචපන කාය කායන් පස්සෝ විරාම ආකාපේ සම්පජාන සතිමා සුඛිතස්මේති පජානාති. මෙන්න මේ අපණ්ඩා භාවනා මෙලෙසින් කටයුතු කරගෙන යනකොට පස්චාපුලේ සංඥාවෙන් යුතුව වාසය කරන විට ආස්ථාපේ කෙලෙස් සවන ජීවිතයෙන් යුතුව සම්පජාන හොඳ සීනුවණකින් යුතුව අච්චත්තං සතමා ඇතුළම සිට පිහිටවාගෙන වාසය කරනවා සුඛිතස්මීති පජානාති එවිට ඔහුට සුඛයක් දැනෙනවා මොකට හේතුව මේ සංස්කන්ධයන්ගේ අනිත්‍යතාවයේ අනාත්මතාවයේ දැකදකා භාවනා කරන නිසා යතෝ යතෝ සම්මතේ කන්දානං දයබ්බයන් ලබති පීතිපාමොච්ඡං අමසන්තං විදානසං මේ පංචස්කන්ධයේ ඇතිවීම දැඩවීම දැක දැක දැක දැක දැක දැක භාවනා කරන විට යතෝ යතෝ සම්මතේ කන්දානං උදයබ්බං ලබති තීති පාමුජ්ජං පීතිය ප්‍රමුද්ධ භාවේ ප්‍රබෝධමත් භාවේ ලබති ලබනවා අමසංතං විජානතං දන්නා පුද්ගලයන්ට නම් ඒක අමුත්‍යක් නොදන්නා අයට ඒක ඉතින් නීලස කට්කට තිස්ත දෙයක් මේ පංචස්කන්ධයේ මෙසිත නැවත නැවත පිළිතුවමින් සතර සතිපට්ඨානයෙන් ගිලිහී යාමට නැදී එහිම සිත පිහිටවමින් මේ පංචස්කන්ධයේ අනිත්‍ය අනාත්මය දුක්ඛ භාවය නැත්නම් ඇතිවීම නැතිවීම බලබලා සිටින විට එලෙසින් බුදුරජාණන් වහන්සේ වදාලා අජ්ජත්තං සතිමා සුඛිතස්මේති පජානාති ඇතුළතම සිත පිහිටනවා සිහිය පිහිටනවා සුඛය දැනිට වෙනවා මෙන්න මේ සුඛය දැනිට වෙනකොට මේ සුඛය තුළින් සිත සමාධියටපත් වෙනවා විදර්ශනා සමාධිය ඒ විදර්ශනා සමාධි තුළින් මේවා අනිත්‍ය බව කවුරු කියවාට නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළාට නෙවෙයි පොත්පත්වල දැක්ුණාට නෙවෙයි මේවා අනේ අනිත්‍යයි කියලා අවබෝධ කරනවා මේවා මගේ මටවන විදිහට පවතින ධර්ම නෙවෙයි කියලා අනාත්ම බව ප්‍රත්‍යක්ෂයේ හදවත තුළින්ම දකිනවා කවුරු ආත්මයි කිව්වත් අපිට කමන්නේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම ආත්මයි ආත්මයි කියලා ප්‍රකාශ කරලා තින්නයි කිව්ව ඒත් කමන්නේ මේවා අනාත්මයි කියලා අපි අවබෝධ කරගන්න. කවුරුත් කියවාට නෙවෙයි අපේ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් පච්චත්තම් වේත්තබ්බෝ විඤ්ඤෝටි සාඥාන්තින් තම තමාගේම නැනපමණින් මේ ධර්මයේ දකිනවා. මෙහෙම පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දැක දැක දැක දැක ඇතුළතම සත්‍ය පිහිටවමින් පිහිටවමින් මේ භාවනාවේ සුඛේ අත්දැකීම ප්‍රීතිය අත්දැකීම සත්‍ය බුද්ධංග ධර්මයන් සතර සත්පට්ඨාන ධර්මයන් මෙලෙසින් වැඩෙන ආකාරයෙන් කටයුතු කරමින් කරමින් සිටින විට මේ පංචස්කන්ධයේ අනිත්‍යතාවය දැක දැක දැක දැක සිටින විට මේ පංචස්කන්ධයේ ක්‍රමයෙන් ගිලිහි ගිලිහි කීයේදී කීවි යන ආකාරය දකින්න පුළුවන් වෙනවා නිරෝධානුපස්සනාව අත්දකින්නට පුළුවන් වෙනවා. මේ රූපස්කන්ධයේ නිරෝධයේ නිවි යාම සිතට සම්පූර්ණයෙන් අරමුණු නොවීම ඊට පසුව නාමස්කන්ධයේ නිවීම කියවි යාම සිතට අරමුණු නොවීම අත්දැකලා කෙනෙකුට පරම ශූන්‍යතාවයක් මේ තුලින් අත්දකින්නට පුළුවන් වෙනවා. මේ පරම ශූන්‍යතාවයේම පිහිටගෙන මේ ශූන්‍යතාවයත් ඒකාන්ත වශයෙන්ම අනිත්‍ය ධර්මයක් යනාත්ම ධර්මයක් කියන අවබෝධයෙන් යුතුව ඒ ශූන්‍යතාවයත් අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි කියන අවබෝධය සිත තුළින් දැනට වෙන විට ඒ ශූන්‍යතාවයේ ඉක්මවා වූ ඉක්මවාගේ තවත් ශූන්‍යතාවයක් අත්දකින්නට පුළුවන් වෙනවා. ඒ ශූන්‍යතාවයෙන් සිත වෙන් කරලා ඒ ශූන්‍යතාවයේ වෙන ධර්මයක් ඒක දක්න සිත තවත් ධර්මයක් කියලා දැකලා ඒ දෙක දෙකට දැමුවාට පසු ඇති වෙන තත්ත්වය අනිත්‍යයි අනාත්මයි කියනකොට නිර්වාණය සිතට අරමුණ වෙනවා. මේ අපනිත භාවන භාවනාව තුළින් සිතට නිවන ගෝචරවන් අරමුණ වන්නේ ඔන්න ඔය ආකාරයට බුදුරජාණන් වහන්සේ මෙලෙසින් මේ පණිදාය භාවනාව මේ අපණිදාය භාවනාවත් වදාරලා ඊටපතෝ මෙදසින් වදාරනවා ඉතිකෝ ආනන්ද දේශිකාමයා පණිදාය භාවනා දේශිතා අපණිදාය භාවනා මෙන්න මෙලෙසින් ආනන්ද මම පණිදාය භාවනාව ප්‍රකාශ කළා අපණිදාය භාවනාව දේශනා කළා යංකෝ ආනන්ද සස්සාරා කර්ණීයං සාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය සසංගෝ සම්මයා යම් කිසි ශාස්ත්‍රෝංගරයක් විසින් ආනන්ද මේ සමාගයේ ශ්‍රාවකයන් වෙනුවෙන් ශ්‍රාවකයන් කරේ කරුණාවෙන් යම් කිසි දෙයක් කළා කළේ යුතුයනම් ඒ සියල්ලම මම ඔබලා වෙනුවෙන් කරලායි තියෙන ආනන්ද ඒ තාණානන්ද රුක්ක මූලානි තානි සංඥාගාරානි ජායතානන්ද මා පමාදත්ත මා පච්චා විපටිසාරින අහුවත් අයම්බෝ අම්හාපං අනුසාතනේ මෙන්න ආනන්ද ශූන්‍යාගාරවල මෙන්න ආනන්ද රුක්ත මූලයන් ගස්මුල් ජහයතානන්ද භාවනා කරන්න ආනන්ද මා පමාදත්තේ මාදීතේ වැටෙන්නට පා ආනන්ද මාපච්චා විපටිසාරිනෝ අහවත් ප්‍රමාදයේ වැටිලා භාවනා නොකර සිට පසුව මාපච්චා විපටිසාරිනෝ අහවත් පසුව සිට විපිනිස කර ගන්නට එපා සිට පස්තාස්ථාපේතේ පස්තර ගන්නට එපා අයම්බෝ අම්හාකං අනුශාසනේ ඒකයි මම ඔබලාට කරන අනුශාසනාව. එහෙමනම් මේ පින්වත් අය බුද්ධ ශ්‍රාවකයෝ නම් බුදුහාමුදුරුවෝ සරණ ගිය බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගිය අය නම් බුදුරජාණන් වහන්සේ කියපු මේ අනුශාසනාව පිළිපදින්නට ඕන ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරන්නට ඕන. මේක සෝණ්‍යාකාරයක් අරේ තියෙනවා ගස් මුල් පහද හරිද? ඒ තමයි අනන්ත ශුන්‍යාගාරාණී කාන්තුක මූලාන. මෙන්න ශුන්‍යාගාර මෙන්න රුක්මල් ජායතානන්ද ආනන්ද දා භාවනා කරන්නේ. මා සමාදත්ත ප්‍රමාදයට වැටෙන්න දෙපා කාලේ කාර්ය කරන්න දෙපා කතා බහ කර කර. විවේකාගාර මෙහි හදලා නැහැ මේ පින්වත් අය මේ දාන දාන ප්‍රතිය මේවා වියදම් කරලා හදලා තියෙන්නේ මිනිසුන්ට කාලා බිලා විවේකයෙන් ඉන්න නෙවෙයි භාවනා කරන්නට කතා බහ කර කර අන් අයට මේ භාවනාව කඩාවත් කරන්නට නෙවෙයි එම නිසා මේ අය මේ උපදේශයේ පිළිදලා අද සිට මේ ඉතිරි දවස් තුන තුළ කවර භාවනා කළත් එකයි නොකළත් එකයි මම පමණක් වූ භාවනාවේ නිරත වෙනවා කියලා ඒකලක්ෂණයක් ඇති කරගෙන මේ මොහොතේ පටන් ඉතිරි දින තුන හතර තුළම මේ කිය භාවනා දෙකෙන් කවරක් හෝ යොදමින් අවරක් හෝ අනුගමනය කරමින් භාවනාවේ නිරත වන්නේ කියලා ඉල්ලා සිටමින් මේ දේශනාව මෙතනින් නිම කරන්න. දැන් වේලාව 9යි. එක අවවාදයක් මේ ඇයට කරනවා විතර විතරම අප කියන කතාවක් කතා බහ කර කර ඉන්නට එපා කියලා අන් අයගේ භාවනාව කඩා කප්පල් වෙන විදිහට කටයුතු කරන්නට එපා කියලා. භාවනා කරන්නට බැරි නම් පැත්තකට වෙලා නිදා ගන්න ඒකට මගේ විරුද්ධත්වයක් නැහැ. අන් අයගේ භාවනාව කඩා කප්පල් වෙන විදිහට කතා බහ කර කර ඉන්නට එපා. එකාතකින් විශාල පාපයක් හේතු කරගන්න. සමාජයේ සමන් භාවනා කරන්නේ නැහැ. අන් අයට භාවනා කරන්නට ඉඩ දෙන්නේ නැහැ. කතා බහ කර කර මේ පාවක් කරගන්න. මේ ස්ථානතාවේ කවුරුර ගන්නද? අර ඇතුළ යහපැත්තේ උපාසකාරාම වලට ගියාට පස්සේ මේගොල්ලෝ ඒක gedarak කරගන්නවා. ඉතින් කතා බහ කර කර කිසි කෙනෙකුට භාවනා කරන්න බැරි තත්ත්වයක් අපිට ඇති කරනවා. එතෙන්ද කියත් මේ සතර සතිපට්ඨාන භාවනාවම නිරතම නිරන්තරයෙන්ම කරන්නට ඕනේ. ඒකෙන්ද කියත් භාවනා කරන්න බැරි නම් අඩු වශයෙන් පැත්තකට වෙලා නිදා ගන්න. යම් මේකෙන් නැවත නැවත කතා කර කර කතා කර කර මේ භාවනා කරන්නට ගියොත් ඊට පස්සේ මේ සති භාවනාව මා නවත්වන ලබන උපදේශය. ඒක අවසාන අවවාදය. ඔන්න එච්චරයි එම නිසා මේ අය භාවනාවේ නිරතවන්න ඒ තුලින් අදාළම නිවන්ස ලබා ගැනීමට කටයුතු කරන්න සෑම දිනාටම නිවන්සම අත්පත් වේවා.